පින්වත් සියලු දෙනාම ඒ සඳහා දායකත්වයේ ධර්මයෙන් ඒ ධර්මය ලෝකවාසී ලංකාවාසී ජනතාවට ලෝකවාසී ජනතාවට ශ්‍රවණය කරන්නට ඉඩකඩ සලසා දීම ඉතාමත්ම ශ්‍රේෂ්ඨතම වටිනාම පින්කම. ඒ තමයි ධර්ම දානමය පින්කම. මේ විසුද්ධි මාර්ගය පිළිබඳව තාමත්ම ගැඹුරුයි ගැඹීරයි. නමුත් මම හැකිතාක් දුරට සරලව තේරුම් කරනවා සරල විස්තර කරනවා. බොහොම හොඳට සාවධානව හොඳ සිහියෙන් සතියෙන් මන නුවණින් ශ්‍රවණය කළොත් අපි ශාන්තිනායක ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළ ආකාරයට මේ අධ්‍යාත්මික ලෝකය හා බාහිර ලෝකය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ සඳහා සියලු දෙනාට ආශිර්වාද කරමින් ධර්ම දේශනාව ආරම්භ කරනවා. ඊට කලින් අපිට තියෙනවා පොඩි ගැටලුවක් විසඳගන්න. ඒ තමයි අපි මේ බෞද්ධ දර්ශනය මොන ආකාරයට අනුගමනය කළත් යම්කිසි කෙනෙක් චුල්ලසෝතාපන්න වෙනතුරු සෝවාන් ඵලය ලබනතුරු එයාට පෙර භවයේ පිළිබඳව ගැටලුවක් තියෙනවා. පෙර භවයේ මම හිටියද නැද්ද? කොහොම හිටියද? කවුරු වෙලා හිටියද? කොතන හිටියද? මොන ආකාරයෙන් හිටියද? කියන ගැටලුව තියෙනවා. චුල්ලසෝතාපන්න ඵලයටපත් වෙච්ච කෙනෙකුට විතරයි ගැටලුව නැත්තේ. ඒ පෙර භවය සහ අනාගත භවය පිළිබඳ. භවත්වන පිළිබඳව ගැටලුව විසඳ ගන්නට නම් නියත වශයෙන්ම සෝතාපන්න වෙන්න ඕනේ. ඒකේ තමයි මේ බෞද්ධ දර්ශනය තුළ ලබා ගන්න පුළුවන් ඉතාමත්ම වටිනාම අවස්ථාව. ඊට කලින් මෙන්න මේ කරුණු ටික පැහැදිලි කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. මේ ලෝකේ ඕනම කෙනෙකුට උපකාර පිණිස පවතින්නේ ධර්මතා දෙකයි. ඒ තමයි සතිය හා යෝනිසෝ මනසිකාරය. සීය හා මන නුවණ. සතිය කිව්වේ නිවැරදි සිහියට, සම්මා සතියට. යෝනිසෝ මනසිකාරය කිවේ හටගන්න තැනම සිත පවතින. සිතවිල්ලක් ඇති වෙන තැනම සිත තියනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයයි. මේක තමයි මේ ලෝකයේ ඕනම කෙනෙකුට උපකාරම් පිණිස පවතින ධර්මතා දෙක. මේ දෙක ඉදිරියෙන් තියාගෙන ධර්මය ශ්‍රවණය කළොත් දේශනාව අවසානයේ යථාර්ථය අවබෝධ වෙයි. ඒ වගේම දියුණු කරගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. දියුණු කරන්න තියෙන ධර්මතා දෙකයි. ඒ තමයි සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගත යුතු. එහෙම නැත්නම් නිවැරදිව දැනගත යුතු ධර්මතා දෙකක් තියෙනවා. නිවැරදිව දැනගත යුතු. ඒ තමයි නාමයයි රූපයයි. ඇයි? ලෝකයේ තියෙන එච්චරයි. නාමයේ රූපයයි. සිත හා සිතුවිලි නාම. අනික සියලුම දේවල් අධ්‍යාත්මික බාහිර ලෝකයක්. මේ බැඳී තියෙන අධ්‍යාත්මය හා ලෝකය රූප. මෙච්චරයි තියෙන්නේ. එහෙනම් මේ ධර්මය විසඳ ගන්න වෙන්නේ ඔය කර්ම දෙක තුල. ඒ ලෝකේ වෙන දෙයක් නෑ. නාමය තුල හා රූපය තුල. ඉවත් කරගatiya යුතු ධර්මතා දෙකක් තියෙනවා. ගොඩක් නැහැ. සමහර අය ගොඩක් බය වෙන මේ ධර්මයේ පිළිබඳව මේ හරි අමාරුයි හරි ගැඹුරුයි මේක අවබෝධ කරගන්න තේරුම් ගන්න වටහා ගන්න අමාරුයි කියන්නේ. නිවැරදිව සිද්ධ කරත් කරනවටයි කියන්නේ. බහැර කළ යුතු ධර්මතා දෙකක් තියෙනවා. අවිද්‍යාවයි තණ්හාවයි. ඒකට කරුණු කීයක් තියෙනවද අපිට සම්පූර්ණ කරගන්න. පළවෙනි කරුණු දෙක නැතුව දෙවෙනි කරුණට යන්න බෑ. පළවෙනි කරුණු දෙක තමයි සීහා මනනුවන. එතකොට සති සතිය කියන්නේ සීය. එතකොට සිහිය නිවැරදි සිහිය වෙන්න ඕනේ. නිවැරදි සිහිය නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට සතර සතිපට්ඨානයි. මෙතන හතරයි තියෙන්නේ. සති කිව්වේ සිහිය, ප ဋ ාණ කිව්ව පිහිටවගත්තට. ඒතර සිහිය පිහිටව ගන්න ස්ථාන හතරක් තියෙනවා. සතර සතිපට්ඨානයි. ඒක බුදුරජාණන් වහන්සේ පැහැදිලිවම දේශනා කළා ඒකායනෝ අයම් භික්කවේ මග්ගෝ. එහෙනම් උපකාරක පිණිස පවතින ධර්මතා දෙක අපි ඉස්සෙල්ලාම ඇති කරගත්තා තියෙනවා. රියෝනිසෝ මානසිකාරය කියලා කියන්නේ ඒ අවස්ථාවේ. මොකද අපේ සිත සෑම මොහොතකම යම් සිතුවිල්ලක තියෙනවා. මොන යම් හෝ සිතුවිල්ලක තියෙනවා. එක්ක කුසල සිතුවිල්ලක තියෙන එක්ක අකුසල සිතුවිල්ලක තියෙනවා. කුසල සිතුවිල්ලද අකුසල සිතුවිල්ලද කියන එක පිළිබඳව ඒ අවස්ථාවේම දැනගන්න ඕනේ. ඒක තමයි යෝනිසෝමනස්කාරය. ඊළඟ මන අනුවන. ඒරේ මේ ධර්මතා දෙක තියනවා නම් යාට එතනින් ඉස්සරහට යන්න ගැටලුවක් කරනවා. එයි. දෙවෙනි කාරණු දෙක තමයි දිනු කරගත යුතු කාරණු දෙක ධර්මතා දෙක සමතයයි විපස්සනායි. සමතෙන් නිවන් දකින්න බෑ. සමතෙන් පුළුවන් රූපාවචර බ්‍රහ්මලෝක හා රූපාවචර බ්‍රහ්මලෝකවල ධානසුවෙන් කල්ප ගණන් ඉන්න. ඒක ලෞකික එකක්. බෞද්ධ දර්ශන ඉදිරිපත් කරන්නේ විපස්සනා හැවත් විදර්ශනා. ඒතොර දිනු කරගන්න තියෙන්නේ සමතයයි විපස්සනාවයි. ඒතොර ඇයි මේ සමතය බුදුරජාණන් වහන්සේ මේකට සම්බන්ධ කළේ? බුදුරජාණන් වහන්සේගේ දේශනාව විපස්සනාව නම් ඒ සමතේ කරන්නේ. සමතය ප්‍රත්‍ය වෙනවා. උපකාර වෙනවා. සමතය උදව් වෙනවා. එයි සමතය තුළින් චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගන්න පුළුවන්. සිත මනාව පිහිටව ගන්න පුළුවන්. සිත තැන්පත් කරගන්න පුළුවන්. සිත නොවිසිරෙන ස්වභාවයකට පත් කරගන්න උපකාර වෙනවා සමතය. ඒ නිසා බුදුරජාන් වහන්සේ මේ දෙක එකට එකතු කරා. නැත්නම් බුදුරජාන් වහන්සේ බෝසත්ත්ව කාලේ ආලාර කාලාම උද්දකරාම පුත්‍ර දැන් තමයි ඔක ඉගෙන ගත්තෙත්. අපි දන්නවා දීගෙන් ඉක්ම ගිහිල්ලා ඉස්ලාම ගියාලා අර කාලාම ගාවට දෙනින් රූපාවචර ධාන. ඒතර ඒකේ එයා දැනගත්තා බුදුරජාන් වහන්සේ මේක తాවකාලික නිවීමක් විතරයි මේකේ තියෙන්නේ. මේක සදාකාලික නිවීමක් නෑ. කියන ඒ අවබෝධය ඇතුව අර කාලාමගෙන් ඉවත් වෙලා ගිය උද්දකරාම් පුත්ත ගාවට. රුද්දකරාම් පුත්ත තමයි අරූපාවචර ධාන පිළිබඳව පැහැදිලි කරලා දුන්නේ කියලා දුන්නේ. ඒක තාම කෙටි කාලෙකින් දින ගණනකින් බෝසත්යන් වහන්සේක අවබෝධ කරගත්තා. නමුත් එතනක් තියෙන්නේ తాවකාලික සුවයක්. මොකද ධාන සුවය තුළ ඉන්න තාක්කල් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. ධාන සුවය තුළ ඉන්න තාක්කල් සිත අපිරිසිදු වෙන්නේ නැහැ. හැබැයි ධානෙන් අවදි වුණාම හයි කෙලස් වෙනවා. සිත අපිරිසිදු වෙනවා. සිත දූෂ්‍ය වෙනවා. ඒ නිසා තථාගතයන් වහන්සේ බෝසත්යන් වහන්සේ නෑ මම හොයන්නේ ඔක නෙමෙයි. මම හොයන්නේ මේ සිතේ සදාකාලික නිවීමක්. මේ අකුසල ධර්ම මේ කෙලෙස් නැවත කවම කවදාවත් හටගන්නේ නැති තැනක් මම හොයන්නේ. ඒ නිසා තමයි යුද්ධ කරන් පුත්‍රයන් වෙන්නේ. හැබැයි මේක එකට එකතු කරගත්තේ මේක යම් කෙනෙකුට මොකද අපේ සිත නිරන්තරයෙන්ම වික්ෂිප්ත වෙන සිතක්. විවිධ අරමුණු ඔස්සේ දුවන සිතක්. ඒ නිසා සමතය බුදුරජාණන් වහන්සේ මේකට සම්බන්ධ කරගත්තා. මේකෙන් යම් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. එහෙනම් දියුණු කරගත යුතු ධර්මතා දෙකයි. සමතයයි විපස්සනාවයි. මනාව අවබෝධ කරගත යුතු ධර්මතා දෙකයි. නාමංච රූපංච. තියෙන එච්චරයි ලෝකෙ. ඉවත් කරගත යුතු ධර්මතා දෙකයි. අවිද්‍යාවයි අන්නාවයි. දැන් බලන්න අපි ওই කරුණ වටින් දැනට අපි කීයක් සම්පූර්ණ කරන් ඉන්නවද කියලා. හරියට බැලුවොත් එකක්වත් නේ. එහෙනම් මේ කරුණ අට හරියට සම්පූර්ණ කරගත්තොත් නිවැරදිව ඒ අනුපිළිවෙලට යම් කිසි කෙනෙක් නිවැරදිව සම්පූර්ණ කරගත්තොත් එතනින් එහාට කරන්න දෙයක්වත් නැහැ නේ. අවිද්‍යාවයි තණ්හාවයි අවසන් කියන්නේ. ඒ බෞද්ධ දර්ශනය තුළ ලබාගත යුතු ඉහළම ඵලය ලබාගත්තද නැත්නම් ලබා ගන්නවා. එහෙනම් මේ කරුණට සම්පූර්ණ කරන්න ඕනේ. ඒ කරුණාවට සම්පූර්ණ කර ගැනීම සඳහා මම ආරම්භ කරන සීල විසුද්ධිය ඒ විසුද්ධි මාර්ගයේ අත දාන්නවා. හතක් තියෙනවා සප්ත විසුද්ධීන් කියලා. ඉතින් යම් දීර්ඝ කාලයක් ඇයි ඒක සම්පූර්ණ දේශනා අවසන් වෙනකොට හොඳට අහන්න ඕනේ. හොඳට සිහියෙන් යුක්තව අහන්න ඕනේ. අහුවත් අධ්‍යාත්මික ලෝකේ හා බාහිර ලෝකේ පිළිබඳව ගැටලුව විසඳ ගන්න පුළුවන්. ගැටලුවක් තියෙනවා. ඒ ගැටලුව විසඳ ගන්න පුළුවන්. ඒ වගේම අර මම මුලින් සඳහන් කළා අපිට තියෙනවා කියලා පෙර භවයේ පිළිබඳව ගැටලුව. හිටියද නැද්ද? කොහෙද හිටියේ? කවුරු වෙලා හිටියද? කොහොම හිටියද? ගැටලුව විසඳ ගන්න. කොහොමද මේක විසඳ ගන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන සංගප්තනිකායේ තීන කට්ට කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍ර කීපයක් රාශියක් තියෙනවා. ඒක දේශනා කරන මහණෙනි මේ සංසාරේ අනවරග්‍රයි. මේ සංසාරේ නොබල ඉපදුණු වාර අනත්තයි. ඒක ඉලක්කම් වලින් කියන්න බෑ. වික්ෂණ වහන්සේලා අහන ස්වාමීන් වහන්සේ වහන්සේ එහෙනම් අපිට ඒක උපමා වලින් දක්වන්න. ත්‍රජානස් දේශනා කරන මහණෙනි මේ ලෝකේ යම් පුච්චලෙක් මේ පෘථුවියේම තියෙන සියලු තනකොළ ගස් කොළාතු ලීදඬු ගස් කොළන් තනකොළ සියලුම අඟල් හතරේ ප්‍රමාණයට කපනවා කපලා ගොඩක් ගන්න මේ පෘථුවියේ තියෙන සියලු මේවා මහ පොළොවේ තියෙන සියලු මේවා අඟල් හතරේ ප්‍රමාණයට කපලා ගොඩක් ගන්න ගොඩක් ගහලා එක දඬු කෑල්ලක් අර මේ පැත්තෙන් තියලා කියනවා මේ මගේ අම්මා එයි අම්මා තමයි අපේ මේ ලෝකෙට බිහි කරේ කිසි කෙනෙකුට නැහැ කියන්න බෑ. තව දඩු කැල්ලක් අරන් මේ පැත්තෙන් තියලා කියනවා ඒ මෑණියන්ගේ මෑණියෝ. ඇයි? ඒ මෑණියෝ මේ ලෝකෙට බිහි කළේ කවුද? අපේ ආච්චියම්මා. ඒ මෑණියන්ගේ මෑණියෝ. තව දඩු කැල්ලක් අරන් මේ පැත්තෙන් තියලා කියනවා ඒ මෑණියන්ගේ මෑණියෝ. ඒ ආච්චියම්මා මේ ලෝකෙට බිහි කළේ කවුද? ඒ මෑණියන්ගේ මෑණියෝ. ඒ ආච්චියම්මගේ මෑණියෝ. කාටවත් නැහැ කියන්නේ. මහණෙනි කොමක්ද හිතන්නේ? මේ මහා පෘථුවියේම තියෙන ඒ අගල් හතර ප්‍රමාණයට කපපු සියලු තනකොළ, ගස්කොළන්, වීයත් කොළ, දඬු සියල්ල. ඒ ගොඩම අවසන් වෙයිද මෑණින් වරුන්ගේ මෑණිවරු අවසන් වෙයිද? මොකක්ද අවසන්? අර අවසාන දඬු කැල්ලත් මේ පැත්තෙන් තියලා කියන්න වෙනවා. ඒ මෑණියන්ගේ මෑණියෝ කියලා අවසන් කරන්න බෑ. මහණෙනි මේ සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් ඈතර වීම සුදුසුයි. මේ සංසාරයෙන් නිදහස් වීමම සුදුසුයි. අයි කියන මහණෙනි. මේ මහා පෘථිවියම යම් පුච්චලෙක්. මේ පුංචි දෙබරයට ප්‍රමාණයට ගුලි කරන. දෙබර කියන්නේ මේ කියන මොරගෙඩි ඉන්දියාවේ දෙබර කියලා ගෙඩි වර්ගයක් තියෙන. ඒ මොරගෙඩි ප්‍රමාණයට ගුලි කරනවා. ගුලි ගුලි කරලා ගොඩක් ගන්නවා. ගොඩක් ගහලා එක ගුලියක් අරන් මේ පැත්තෙන් තියලා කියනවා මේ මගේ තාත්තා. එයි. අම්මට තනියෙන් දරුවෙක් මේ ලෝකෙට දී කරන්න බෑ. තාත්තා කෙනෙක්ගේ දායාදයක් ඕනේ. තව ගුලියක් අරන් මේ පැත්තෙන් තියලා කියනවා ඒ පියාගේ පියා. එයි. ඒ පියාව මේ ලෝකෙට දායාද කළේ තවත් පිය කෙනෙක්. තව ගුලියක් අරන් මේ පැත්තෙන් තියලා කියනවා ඒ පියාගේ පියා. ඒ පියාව එසිය තාත්තව මේ ලෝකෙට දායාද කළේ කවුද? තවත් කී කෙනෙක්. මානෙනි කුමක්ද හිතන්නේ? පියවරුන්ගේ පියවරු අවසන් වෙයිද? මේ මහා පෘථුවියම මේ පුංචි දෙබර ඇට ප්‍රමාණයට ගුලි කරපු ගුලි ටිකම අවසන් වෙයිද? උත්තරේ අවසන් ගුලියත් මේ පැත්තෙන් කියලා කියන්න වෙනවා. ඒ පියාගේ යා. මහණෙනි මේ සංසාරය යනවරාග්‍රයි. මේ සංසාරයෙන් ඈතර වීමම සුදුසුයි. මේ සංසාරයෙන් මිදීමම සුදුසුයි. මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. අය කියනවා මහණෙනි කොහොමද හිතන්නේ මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි කියලා හිතනවද මහා සාගරේ ජලය වැඩි කියලා හිතනවද මේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාගෙන් අහනවා ප්‍රශ්න කරනවා භික්ෂුන් වහන්සේලා කියනවා මේ ඔබ වහන්සේ දේශනා කරන ඔය අතීත භවයන් පිළිබඳව අපි නුවණින් කල්පනා කරොත් අපට වැටහෙනවා අපි මව් කෙනෙක්ගෙන් දීපු කී වැඩි මහණෙනි සාදු සාදු ඒක හැමම තමයි. අපි මව් කෙනෙක්ගෙන් බීපු කිරි වැඩි. මහා සාගරේ ජලය අඩු. එහෙනම් සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයෙන් එතර වීම සුදුසුයි, මිදීමම සුදුසුයි, මේ සංසාරයෙන් නොයල්මම සුදුසුයි. නමුත් අපි අදත් මේ භවයට ආවේ වැල්ම හින්දා. ඔය ඇල්ම හින්දාමයි මේ භවයට ආවේ. ඇල්ම කියේ තෘෂ්ණාව. තෘෂ්ණාව තමයි සත්‍ය ඉපදීම සකස් කෙරුවේ. ආයි කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. මේ ලෝකේ එක පුච්චලෙක් හරකෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේ වැඩි මාසාගරච්චලයලු. ඌරෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා එළුවෙක් වෙලා ඉපදිලා හිස්කෙසුම් කාලා ගලාගෙන ගිය ලේම වැඩි මහා සාගරයේ ජලය අඩුයි. පොඩ්ඩක් හිතන්න. නුවණින් කල්පනා කරලා බලන්න. එහෙනම් අපි මේ සංසාරේ කොච්චර ඇවිදලා තියෙනවද? කොච්චර ඇවිද්ද? ආයි පුදුරගන්න වාසේ දේශනා කරනවා. අපි අත් වශයෙන්ම මේ ධර්මය නිවැරදිව තේරුම් ගන්නට නම් අපි මේ භවය පිළිබඳව යම් ආකාරයට අවබෝධ කරගatiya තියෙනවා. එතකොට තමයි අපිට මේ සංසාරේ මිදෙන්න හිතෙන්නේ. නැත්තම් මිදෙන්න හිතෙන්නේ. නැවත නැවත ඇලෙනවා. නැවත නැවත මේ සසරට බැඳෙනවා. ආයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි. අවිද්‍යා නීවරණයෙන් වැසුණු. තණ්හා සංයෝජනයෙන් බැඳුණු. සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් පේන්නේ. දුකේ අවසානයක් පේන්නේ. මහා සාගරේ ජලය අන්තිම බිඳුව දක්වාම වියලිලා හිඳිලා යන දවසක් එනවා. ජල බිඳුවක්වත් නැති දවසක් එනවා. ඒ තරමට වියලනවා මේ මහා සාගරයේ ජලය. ඒකේ අවසානයක් පේනවා. නමුත් මේ අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් නම් පේන්නේ. ආයි කියනවා. මේ සුනේරු පර්වතය පෙන්නලා කියන මේ සුනේරු පර්වතය දැවිලා පිච්චිලා අලු දූවිලි වෙලා යන දවසක් එනවා. ඒකේ අවසානයක් පේනවා. නමුත් අවිද්‍යා නීවරණයෙන් වැසුණු තණ්හා සංයෝජනයෙන් බැඳුණු සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් වෙන්නේ. ආයි කියනවා මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා. ඒක ඔයත් දන්න. මේ සියලු ග්‍රහලෝක ඇමරිකාවේ NASA ආයතනය හොයාගෙන තියෙන මේ සියලු ග්‍රහලෝක අලු දූවිලි වෙලා භවයේ විසිරලා යනවා කියන කාරණේ. මේ මහා පෘථිවිය බුදුරජාන් වහන්සේ එතකොට ඔක දේශනා කළේ අවුරුදු 2600 ගණනකට කලින් කිසිම තාක්ෂණයක් නැතුව බුද්ධ ඥානෙ. මේ මහා පෘථිවිය අලු දූවිලි වෙලා භවයේ විසිරලා යන දවසක් වෙනවා. ගිනිගත් කපුරු පෙත්තක් වගේ කිසිවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ අවසානයක් පේනවා. අවිද්‍යා නීවරණයෙන් වැසුණු. තණ්හා සංයෝජනයෙන් බැඳුණු. සසර සැරිසරන සත්‍යාගේ දුකේ අවසානයක් වෙන්නේ. එහෙනම් අපි විඳ දුක්. දැන් ඔය කියපු කරුණු ටික උඩ පොඩ්ඩක් හිතන්න. පොඩ්ඩක් කල්පනා කරන්න. සසරේ සැරිසරන එක හොඳයිද? මේ භවයෙන් මේක අවසන් කරන එක හොඳයිද? දෙකෙන් එකක් ගන්න ඕනේ. පැවැත්ම කැමති නම් පැවැත්ම ගන්න පුළුවන්. ගැටලුවක් නෑ. මෙච්චර කල් කෙරුවේ ඒකයි. නැවැත්ම කැමති නම් නැවැත්ම ගන්න පුළුවන්. හැබැයි ගන්නෙ මොකද්ද කියන එක තම තමන් කලින් තීරණය කරගන්න ඕනේ. ඒ තීරණය අරගෙන බනහන්න ඕනේ. ඒ අනුව පිළිපදින්න ඕනේ. පිළිගන්නත්. එහෙනම් දැන් සසර සැරිසරුව ඇති. නේ. හිතා ගන්නත් බෑ නේද එතකොට? අතීත භවය. ඒකයි බුදුරජාන් වහන්සේ දේශනා කළේ මහණෙනි ඉලක්කම් වලින් ලියන්න බෑ. ආයිත් කියනවා. ඊට පස්සේ කියනවා දැන් අර ඔයත් දාන්නා ඒ පිළිබඳව. කල්පයක් පිළිබඳව ස්වභාවය දාන්නා. අහනවා මේ ඔබ වහන්සේ නම් ඔක ඉලක්කම් වලින් කියන්නත් බැරි නම් අපිට කල්ප වලින් කියන්න මේ අතීත භාවය පිළිබඳව අපිට කල්ප වලින් කියන්න බැරි. ඒත් බුදුරජාණන් වහන්සේ එතනදී උපමාවක් ගන්න ලස්සන උපමාවක්. අහනවා මහණෙනි මේ ගංගා නම් ගඟ. රට දන්නවා සතපො මෙද්දාස් ගණක් දිගයි. මහා පළලයි. මේ ගංගා නම් ගඟ ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැටම වලට ගණන් කරලා කියන්න පුළුවන්. බාහිර ලස්සන උපමාරක් ලස්සන බුදුරජාණන් මේ ගංගා නම් ගඟේ දෙපැත්තේ ඉවුරවල හා පතුලේ තියෙන වැලි කැටම වලට ගණන් කරලා කියන්න පුළුවන්. වික්ෂණාචල උත්තර දෙනවා. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ මේ ගංගානම් ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි කැට නෙමෙයි එයින් දෝතට වැලි ටිකක් ගත්තත් ඒකේ වැලි කැට ගණන් කරලා කියන්න බෑ. ඒක අපි දන්නවා. මේ මිදුලට බහැලා වැලි දෝතක් අරන් පුළුවන් නම් ගණන් කරන්න. බෑනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරන මහණෙනි එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත් හිතා ගන්න බෑනේ. එක වැලි කැටයක් කල්පයකට උපමා කළොත් අපි ගෙවල ඇවිත් තියෙන කල්ප වැඩි. ඔය ගංගා නම් ගඟේ දෙපැත්තේ හා පතුලේ තියෙන වැලි අඩු. එහෙනම් මේ සංසාරය අනවරාග්‍රයි. මේ අනවරාග්‍ර සංසාරයේ මිදෙනවද? තවත් භවයක් පතනවද? ඒකයි මං කිව්වේ. කැමතිනම් පැවැත්ම ගන්න පුළුවන්. ලෝකේ වැඩි දිනක් ගන්න. පැවැත්ම. අපි ගන්නෙ මොකක්ද? බුදුරජාණන් වහන්සේ කවදාවත් බොරුවක් කිව්වේ නෑ. සත්‍ය ප්‍රකාශ කළා. අවුරුදු 45ක් පුරාවට දේශනා කරපු ඒ තුන් වූ ශ්‍රී සද්ධර්ම එකම වචන මාත්‍රයක්වත් අසත්‍ය නෙමෙයි. සත්‍යයි. ඇයි සාරසංක කල්පලක්ෂයක් පාරමිතා පිරුවන් ඒ පුරපකාරේ රැකපු එකප සීලය මුසාවාදා වේරමණී කවදාවත් බොරුවක් කිව්වේ නැහැ. ඒ නිසා තමයි අපි පිළිගන්නේ. අපි විශ්වාස කරන්නේ අපේ ශාස්ත්‍රඥ වහන්සේ හැටියට බුදුරජාණන් වහන්සේ. එහෙනම් මේ දේශනා කළේ අපට මේක බුද්ධියෙන් දකින්න බැරි නිසා තමයි බුදුරජාණන් වහන්සේ මේක පැහැදිලි කළේ මහණෙනි මේ සංසාරයේ මෙන්න මේ වගේ ස්වභාවයක් තියෙනවා. එහෙනම් මේ ස්වභාවයෙන් මිදෙන්නට, ඈතර වෙන්නට නම් අපි එක තීරණයකට එන්න ඕනේ. මොකද්ද? පැවැත්මද නැවැත්මද? දෙකෙන් එකක් ගන්න නැවැත්ම හොඳයි. නැවැත්ම හොඳයි. ඇයි? දැන් මෙච්චර කාලයක් දුරට පවත්වගෙන ඇවිල්ලා අපට අද මොනවද ඉතුරු වෙලා තියෙන්නේ? ඉතුරු කරගත්ත දෙයක් තියෙනවද? මේ භවයේ යම් වස්තුවක් ධනයක් එකතු කරගෙන රැස් කරගත්තා නම් ඒකත් තියලා යන්න වෙනවද? ඒකත් තියලා යන්න වෙනවා. ආයෙත් තව භවයකට ගිහිල්ලා ආයෙ හදනවා. හැබැයි ඒත් කමන්නේ මිනිස්සෙක් වුණොත්. මනුෂ්‍ය ආත්මයක් ලැබුවා. හැබැයි තිරසං ආත්මේ, പ്രേත ආත්මේ, නිරය ආදී යම් භවයකට වැටුණොත් සම්බුද්ධ ශාසනය අපට ගිලිහෙනවා. මේ සම්බුද්ධ ශාසනය ගිලිහෙනවා. එහෙනම් මේ සම්බුද්ධ ශාසනය තුළ නිවැරදිව මේ විසුද්ධි හත සප්ත විසුද්ධි මේක එක මාර්ගයක් විතරයි. නැත්නම් තවත් තියෙන මාර්ග සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් ඒකත් එක මාර්ගයක්. හැබැයි කොහෙන් ආවත් මේ විසුද්ධි මාර්ගයට වැටෙනවා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම ගත්තොත් සතර සම්‍යක් ප්‍රදාන, සතර ඉද්ධිපාද, සතර සතිපට්ඨාන, පංච ඉන්ද්‍රිය, පංච බල, සප්ත බොජ්ජංග, ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒතර කරුණු එතන 37යි තියෙන්නේ. ඒතර 37 සම්පූර්ණ කළත් එතනින් ඉවරයි අවසන්. ඒතර විසුද්ධි මාර්ගයෙන් ගියත් ඒත් අවසන්. ඒතර එහෙනම් අපි ඒතර මේ විසුද්ධි මාර්ගය දේශනා කරපු සූත්‍රයක් තියෙනවා. දේශනා කර කියන්නේ විසුද්ධි මාර්ගය දේශනා කරපු නෙමෙයි මේ විසුද්ධි මාර්ගය පිළිබඳව වෙච්ච මහා නාගයෝ දෙන්නෙක් අතර වෙච්ච සාකච්ඡාවක්. මජ්ක්‍ධිම නිකායේ රතවිනීත සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මේ සූත්‍රයේ මත්තානි පුත්ත පුන්නහාමුදුරුවොත් ධර්මසේනාධිපති සාරිපුත්ත හාමුදුරුවොත් අතර ඇති වෙච්ච සංවාදයක්. අන්දවනේ. එදා මත්තානිපුත්ත හාමුදුර අන්දවනේ විවේක සුවයෙන් ඉන්නකොට සාරිපුත්ත හාමුදුරන්ට මේ ආරංචිය ලැබිලා සාරිපුත්ත හාමුදුරුව එතනට වෙලියා. මේ කාලයක් තිස්සේ බලාගෙන හිටපු සිතුවිල්ලක් එදා සාරිපුත්ත හාමුදුරන්ට මේ මත්තානිපුත්ත හාමුදුර හරි ලස්සනට බණ කියනවා. හරි ලස්සනට මේ ධර්මයේ විස්තර කරනවා, පැහැදිලි කරනවා. මට මෙයත් එක්ක ධර්ම සාකච්ඡාවක් ඇති කරගන්න ලැබුණොත් හොඳයි කියන සිතුවිල්ල සාරිපුත්ත හාමුදුරන්ට තිබුණා. ඒතර සාරිපුත්ත හාමුදුරන්ට ඇත්ත වශයෙන්ම මත්තානි පුත්ත පුණහාමුදුරන්ගෙන් ධර්මය ඉගෙන ගන්න දෙන්නේ ධර්මසේනාධිපති බුදුරජාණන් වහන්සේ එක වචනයක් කියනකොට ඒ වචනය වචන 1000කින් විස්තර කරන්න සාරිපුත්ත හාමුදුරන්ට බලයක් තියෙනවා ශක්තියක් තියෙනවා ධර්ම ශක්තියක් තියෙනවා. එදා ඒ අන්දවණේදී සාරිපුත්ත හාමුදුරුව මත්තානි පුත්ත පුණහාමුදුරන්ගෙන් අහනවා ඇවැත්නි ඔබ වහන්සේ මේ තථාගතයන් වහන්සේ ශාසනයේ Brahmachari හැසිරෙනවද? එහෙමයි ඇවැත්නි කියලා. ඔබ වහන්සේ සීල විසුද්ධිය පිණිස ද මේ Brahmachari හැසිරෙන්නේ? නැත. සීල විසුද්ධිය පිණිස නෙමෙයි. එහෙනම් ඔබ වහන්සේ චිත්ත විසුද්ධිය පිණිසද මේ තථාගත ශාසනයේ Brahmachari හැසිරෙන්නේ? නැත ඇවැත්ම කියලා. එහෙනම් දිට්ඨි විසුද්ධිය පිණිසද? නැත. නැහැ කියලා. එහෙනම් කාංකා විතරණ විසුද්ධිය පිණිසද? නැහැ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? නැහැ කියලා. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධියද? පිණිසද? නැහැ කියලා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය පිණිසද? නැහැ කියලා. එහෙනම් ඔබ වහන්සේ මේන් බාහිර දෙයක්ද ඔබ වහන්සේ? ඔබ වහන්සේ එහෙනම් මේ තථාගත ශාසනයේ Brahmacharyaව හැසිරෙන්නේ කොමක් සඳහාද? ඊට මේ සාරිපුත්ත හාමුදුරුවත් පොන්න හාමුදුරුවත් කවුද කවුද කියන කඳුරගෙන හිටියේ නේ. කියනවා මම Brahmacharya හැසිරෙන්නේ අනුපාදා පරිණිරවාණය පිණිස. අනුපාදා පරිණිරවාණය. අනුපාදා පරිණිරවාණය කියලා කියන්නේ උපාදාන රහිතව පිරිණිවීම. උපාදානයක් නැහැ. උපාදාන රහිතව පිරිණිවීම පිණිස මම මේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ Brahmacharya සිරෙනවා කියලා. ඊට පස්සේ යනවා සාරිපුත්ත හාමුදුරුවහන. ඒතර සීල විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද? නැහැ. එහෙනම් චිත්ත විසුද්ධිය අනුපාදා පරිණිරවාණයද? නැහැ. එහෙනම් ditthi විසුද්ධිය අනුපාදා පරිණිරවාණය. ඒ කියන්නේ පාදාන රහිතව පිරිණිවීම. එහෙනම් කාංකා විතරණ විසුද්ධිය උපාදාන පරිණිරවාණය. නැහැ. එහෙනම් මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පරිණිරවාණය. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිණිවීමද. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය උපාදාන පිරිණිවීම. අනුපාදාන පිරිණිවීම. නැහැ කිව්වා. එහෙනම් මේන් බාහිර එකක්ද අනුපාදා පරිණිරවාණය? නැහැ කිව්වා. හරිපුත් හාමුදුරුවෝ කියනවා මට තේරුම් ගන්න අමාරුයි. ඒකට සීල විසුද්ධිය උපාදාන පරිණිරවාණයද කියලා අහපුවම නැහැ කියනවා. ඒකට චිත්ත විසුද්ධිය උපාදාන පරිණිරවාණයද කියලා අහපුවම නැහැ කියනවා. දිට්ඨි විසුද්ධිය උපාදාන පරිණිරවාණයද කියලා අහපුවම නැහැ කියනවා. කාංකා විතරණ විසුද්ධිය උපාදාන පරිනිර්වාණ අනුපාදාන පරිනිර්වාදයෙන් කියලා අහපුවම නැහැ කියනවා. මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා අහපුවම නැහැ කියනවා. එහෙනම් ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණයද කියලා නැහැ කියනවා. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණ නැහැ. එහෙනම් මේකේ බාහිර එක නැහැ. එහෙනම් මට විස්තර කරන්නකෝ. ඔන්න හාමුදුරුව දේශනා කරනවා නැවැත්නි. යම් කිසි කෙනෙක් කාරණේ උපමාවෙන් තේරුම් ගන්නවා. උපමා උපමේය තුළින් කාරණය තේරුම් ගන්නවා. පසල් රජුරවන්ට යන්න අවශ්‍ය වෙනවා සාකේත නුවරට. සබත් නුවරේ ඉඳලා. ඒ සාකේත නුවරට යන්න අවශ්‍ය කොසල් රජුරෝ විනීත අස්සයන් යොදපු රත හතක් සූදානම් කරනවා. වාහන හතක්. ඒ වාහන හතෙන් ඉස්සෙල්ලාම සවැත් නුවරින් පිටත් වෙලා සවැත් නුවරින් පිටත් වෙන්නේ පළවෙනි වාහනේට නගිනවා. ඒ වාහනේ යා යුතු දුරක් ගිහිල්ලා ඒ වාහනේ බහිනවා. බහැලා දෙවෙනි වාහනේට නගිනවා. දෙවෙනි වාහනේට නැගලා දෙවෙනි වාහනෙන් යා යුතු දුරක් තියෙනවා. ඒ වාහනෙන් ගිහිල්ලා ඒ වාහනෙන් බහිනවා. තුන්වෙනි වාහනයට නැගුණා. තුන්වෙනි වාහනයට නැගලා ඒකෙන් යා යුතු දුර ගිහිල්ලා ඒ වාහනෙන් බහි. බෑලා හතරවෙනි වාහනයට නැගිනවා. හතරවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා පස්වෙනි වාහනයට නැගිනවා. පස්වෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා ඒකෙන් බහැලා හයවෙනි වාහනයට නැගිනවා. ඒ හයවෙනි වාහනෙන් යා යුතු දුර ගිහිල්ලා හත්වෙනි වාහනයට නැගිනවා. නැගලා ඒ හත්වෙනි වාහනෙන් සාකේත නුවරට ලං වෙනවා. එතකොට සාකේත නුවර වැසියෝ අහනවා රජතුමනි. ඔබතුමා සවැත් නුවර ඉඳලා මේ සාකේත නුවරට ආවේ මේ වාහනෙන්ද? දැන් කොහොමද එතකොට උත්තර දෙන්නේ? තොර නිවැරදිව උත්තර දෙනවා නම් කොහොමද දෙන්න ඕනේ? නෑ. එතකොට නිවැරදිව උත්තර දෙනවා නම් දෙන්න ඕනේ නෑ මම සවැත් නුවර ඉඳලා සාකේත නුවරට එන්න හොඳ විනීත අස්සෝ යොදපු රත හතක් මම සූදානම් කරගත්තා. ඒ පළවෙනි වාහනෙන් යා යුතු දුර ආවා. එහෙන් බැහැලා දෙවෙනි වාහනේට. මේ ආදී වශයෙන් මම මේ හත්වෙනි වාහනේ තමයි මම සාකේත නුවරට ආවේ කිව්වොත් හරිද? එහෙම කිව්වොත් තමයි හරි. එහෙමනම් ඒ උපමාව අරගෙන එතකොට පැහැදිලි අනුපාදා පරිණිරවාණය කියන්නේ මොකක්ද? ඒ කියන්නේ උපාදාන රහිතව පිරිණිවීම. පිරිණිවෙනවා කියන්නේ ආයි නැවත හටගැන්මක් නැහැ, පහළ වීමක් නැහැ, සකස් වීමක් නැහැ, පිළියෙල වීමක් නැහැ. මේ සංසාර ප්‍රවෘත්ති අවසන්. එතන ඉවරයි. ඒක තමයි අනුපාදා පරිණිරවාණය. එතකොට උපාදාන කියන්නේ එතකොට සීල විසුද්ධිය ආයිත් පුන්න හාමුදුර දේශනා කරනවා. අවැත්නි. සීල විසුද්ධිය අනුපාදා පරිණිර්වාණය කිව්වොත් ඒක උපාදාන සහිත එකක්. ඒ සීල විසුද්ධියෙන් පිරිණිවෙන්න පිරිණිවීමටපත් වෙන්න බැහැ. එතකොට චිත්ත විසුද්ධිය අනුපාදා පරිණිර්වාණය කිව්වොත් බැහැ. එයි චිත්ත විසුද්ධියෙන් පරිණිර්වාණයටපත් වෙන්න බැහැ. අනුපාදාපරිණය කියන්නේ උපාදාන රහිතව පිරිනිවෙන්න බෑ චිත්තවිසුද්ධිය. දැන් මෙතනදී හොඳටම පැහැදිලි ආලාර කාලා මුද්දකරාම පුත්ත ඉදිරිපත් කරපු න්‍යාය බැහැර වෙනවා කියන එක. එයි. එතකොට චිත්තවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙමෙයි. එතකොට ditthිවිසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වොත් ඒක උපාදාන සහිත එකක් වෙනවා. එයි ඒක විතරනේ ගන්න වෙන්නේ. තේරෙනවද මං කියන්නේ? එහෙනම් කාංකා විතරණ විසුද්ධිය අනුපාදා පරිණිර්වාණය කියලා ගත්තොත් වැරදි. එයි ඒක විතරක් ගන්න බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. මග්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිර්වාණය කිව්වා. ඒත් බෑ. එයි ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. ප්‍රතිපදා ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිණිර්වාණය කිව්වොත් ඒක ගන්නත් බෑ. ඇයි? ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. එහෙනම් ඥාන දර්ශන විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය කිව්වත් ඒක ගන්නත් බෑ. ඒකෙන් විතරක් නිවන් දකින්න බෑ. දැන් එතකොට අපට හොඳටම පැහැදිලි මේ හත අනුපිළිවෙලට යන්න වෙනවා. මේ හත අනුපිළිවෙලට යන්න වෙනවද එතකොට අපිට? ඔව්. එතකොට දැන් අපි ওই හතෙන් දැන් කොයි රටේ දින්නේ මම දන්නේ තමන්ට තීරණය කරගන්න පුළුවන් මම දැන් ඉන්නේ මේ රටේ මම මේ රටෙන් මේ දුර යන්න වෙනවා මේ ගිහිල්ලා මම මෙතනින් බහින්න ඕනේ බැහැලා මම ඊගව රටේට ගොඩ වෙන්න වෙනවා එහෙනම් අපි අද කතා කරන්නේ පළවෙනි රටේ ගැන පැහැදිලිද මං කියන්නේ පළවෙනි රතය. ඒ තමයි සීල විසුද්ධි. ඒතර සීල විසුද්ධිය විසුද්ධි කියන්නේ සුද්ධ කියන්නේ පිරිසිදුයි. විසුද්ධි කියන්නේ වඩාත්ම පිරිසිදුයි. ආ කිසිම ගැටලුවක් නැහැ වඩාත්ම පිරිසිදුයි. ඒතර සීලෙන් වඩාත්ම පිරිසිදුයි. කොහොමද? ඒතර සීලය කියන්නේ මොකක්ද? සීලය කියන්නේ සංවර බව. ද්වාරත්‍රයේ සංවර බව සීලයයි. සිත, කය, වචනය. සීලය කියලා කියන්නේ සිත අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම සිත පිහිටවන්න පුළුවන් නම් කුසල පක්ෂේ ඒකට කියනවා සිල් කියලා. අකුසල පැත්තට යන්න නොදී සිත ස්ථීරවම පිහිටුවා නම් කුසල පක්ෂේ ඒකට කියනවා සිල් කියලා. ඒකට කියනවා සිල් කියලා. සීලයට අයිති කාර්යයක් තියෙනවා. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. දැන් මහත් වෙලාට අයිති කාර්යයක් තියෙනවා. මේ ආයතනයේ පරිපාලනය. ඒකේ නායක හැටියට මේ කටයුතු නිවැරදිව මෙහෙවන්න ඕන. අපි සෑම කෙනෙකුටම අයිති කාර්යයක් තියෙනවා. ස්වාමින් වහන්සේටත් අයිති කාර්යයක් තියෙනවා. බණ කියන්න ඕනේ. පාසකෝට යන්න ඕනේ. පිරිත් ටික කියන්න ඕනේ. චරිසහතික කියන්න ඕනේ. දානෙට වඩින්න ඕනේ. ඒ ස්වාමීන් වහන්සේට අයිතිකාරය. ගෘහණියට අයිතිකාරියකුත් තියෙනවා. තියෙන. ඒ තමයි gedara dora වැඩ කටයුතු. ස්වාමියා ගැඩුපාඩු, දරුවන් ගැඩුපාඩු, gedara dora වැඩ කටයුතු. ඒක ස්වාමි දියණියට අයිතිකාරය. ස්වාමියාට අයිතිකාරියකුත් තියෙනවා. ස්වාමි දියණිය රකින්න ඕනේ. දරුවෝ රකින්න ඕනේ. අඩුපාඩු හොයන්න ඕනේ. ඒ ස්වාමියාට අයිතිකාරයයි. සීලයට අයිතිකාරයකුත් තියෙනවා. සීලයට අයිතිකාරයකුත් තියෙනවා. ඒ මොකක්ද? දුස්සීල බව විනාශ කරනවා. තේරෙනවද මම කියපේ? දුස්සීල බව විනාශ කරන්නේ සීලය විසින්. ඒතර සීලයේ කාර්ය හරියාකාරව ඉෂ්ට සිද්ධ කළා තියෙනවා නම් ආ එයා ගැන එයාගේ දුස්සීල භාවය ගැන හොයන්න දෙයක් නැහැ. එයා නිවැරදිව සිල්වත්. එතකොට තම තමන්ගේ නුවණින් කල්පනා කරලා බලන්න. මම සමාදන් වෙච්ච සීලයේ කාර්ය සීලය හරියටම ඉෂ්ට සිද්ධ කරලා තියෙනවද කියලා. තමයි තේරෙන්නේ. සීලයෙන් ලැබෙන සම්පතක් තියෙනවා. මොකක්ද? ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. ලෞකික සම්පත් තමයි අටසිල් ගත්තත් එදා දවසම ගිලම්පසයි දානේ ළඟට හම්බ වෙනවා. රට සිල් ගත්තා. උපෝසත දස් සිල් ගත්තා. ඒත් දවසේ ගැටලුවක් නැහැ. ආහාර පාන වලින් ගැටලුවක් නැහැ ළඟට ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි සිල්වත් පුච්චලයට ලෝකය පිළිගන්නවා. ගෞරවයට පාත්‍ර වෙනවා. සමාජය සලකනවා. සිල්වත් පුච්චලයට දුස්සීලයට නෙමෙයි. මේ විසුද්ධි මාර්ගයම සම්පූර්ණ කරන්න ප්‍රඥාව නෙමෙයි දෝනේ. ඒකට එකඟ වූ සිතක් නෙමෙයි දෝනේ. ඒ ප්‍රඥාව ලබන්න තැන්පත් වූ නොවිසරෙන එකඟ වූ විවිධ අරමුණු ඔස්සේ නොදවන සිතක් අවශ්‍යයි. ඒකට කියනවා සමාධිය කියන්නේ. එනගේ සමාධියට ප්‍රත්‍ය වෙන්නේ සීලයයි. ඒ සීලය සමාධියට ප්‍රත්‍ය වෙන්නේ. ඒතර සීල් කියන්නේ මොකද්ද? අකුසල පැත්තට යන්න නොදී ස්ථීරවම කුසල පක්ෂයේ පිහිටපෙක සීල් සීලගේ කාර්යය තමයි දුස්සීල බව විනාශ කළා. ලැබෙන සම්පත් තමයි ලෞකික සම්පත්, ලෝකෝත්තර සම්පත්. බුද්ධියෙන් හිතලා බලන්න, නුවණින් කල්පනා කරලා බලන්න මේක ලෝකේ තියෙනවද නැත්? හරිද? වැරදිද කියන එක. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරපු න්‍යාය ඒ තථාගතයන් වහන්සේ ඉදිරිපත් කරපු දහම අපි දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්නේ. දැකගෙන යන්නේ. ඒ දැකගෙන යන්නේ මනසින්. ලෝකයේම තියෙන දර්ශන දෙකයි. ලෝකේ තියෙන දර්ශන දෙකයි. එකක් ඇහෙන් දකිනවා. අනිත් එක මනසින් දකිනවා. වෙන මොකද්ද දර්ශනයක් තියෙන්නේ? දර්ශන දෙකයි ලෝකේ. ඇහෙන් දකින එක වැරදි. මනසින් දකින එක තමයි නිවැරදි. එහෙනම් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කළේ අපට දැනගෙන විතරක් නෙමෙයි දැකගෙන යන්න. අවබෝධය තුලයි එන්නේ. අවබෝධය තුළ තමයි සිල්වත් වෙන්නේ. මේ සීලයෙන් මට මේ ප්‍රයෝජනේ තියෙනවා. ඒක සහතිකයි කියලා තමන් දැනගෙන දැකගෙන තමයි යන්නේ. එහෙනම් මේකේ තියෙනවා සංවර සීල කියලා එකක් තියෙනවා. චේතනා සීල කියලා එකක් තියෙනවා. චෛතසික සීල කියලා එකක් තියෙනවා. ඉස්සෙල්ලාම එන්නේ චේතනා සීල කියන එක. චේතනා කියන්නේ මොකක්ද? චේතනා කියන්නේ කර්මය. චේතනහම් භික්කවේ කමං වදන්නේ. මහණෙනි මම චේතනාම කර්මය වශයෙන් පනවනවා. එතකොට එහෙනම් චේතනාව කියන්නේ මොකක්ද? සිතේ බලවත් බව. සිත බලවත්. දැන් අර මං කියවනේ අජාසත් රජුරවන්ට සිත සමාධි වෙන්නේ නැත්යි කියන කාරණේ. එයි. ඒතර එයා කර්මයක් කරගෙන තියෙන. ඒ කියන්නේ සිත බලවත් වෙලා යට තියෙන්නේ. සිත බලවත් වෙලා තියෙන්නේ අර කරපු පාප කර්මය එයාගේ සිත බලවත් කරලා තියෙන්නේ අකුසල පැත්තට. තේරෙනවද මං කියන්නේ? දැන් මෙතන ඉඳලා ක්‍රමෙන් ගැඹුරට යන්නේ හොඳට අහන්න කියලා. එහෙනම් චේතනාව කියන්නේ සිත බලවත් කරනවා. ඒකට උපකාර වෙනවා චෛතසික කියලා එකක්. සිතත් එක්ක හටගන්න, සිතත් එක්ක පවතින, සිතත් එක්කම ක්‍රියාත්මක වෙන. සිතත් එක්කම නැති වෙන. කරුණු 52ක් තියෙනවා. ඒකට කියනවා චෛතසික 52 කියලා. 89ක් සිත් ඔය චෛතසික 52ත් එක්ක පැටලිලා තමයි මේ නාම ධර්මයන් ක්‍රියාත්මක වෙන්නේ. 89ක් සිත් ධාන වලත් එක්ක ගත්තොත් 121ක් වෙනවා. ඔය 52ක් චෛතසිකත් එක්ක පැටලිලා තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒවට කියනවා නාම ධර්ම. එතනින් මෙහා තියෙන සියලු මේවා රූප ධර්ම. එහෙනම් චෛතසික සීල ඒතර මේ චෛතසිකයෙන් තමයි මේ චේතනාවෙවත් කර්මය ඇති කරන්නේ. ඒතර චෛතසික සීල කියන්නේ මොකක්ද? සමා වාචා සමා කම්මන්ත සමා ජීව. සමා වාචා සමා කම්මන්ත සමා ජීව. මිත්‍යා වාචා මිත්‍යා කම්මන්ත මිත්‍යා ජීව. දැන් අකුසල චේතනාවත් අකුසල කර්ම වලට මුල් වෙන්නේ මිත්‍යා වාචා වැරදි වචනය. ඒතර චේතනා හැවත් කර්ම වලට එන්නේ කරුණු හතයි. අපි අහලා තියෙනවා දස අකුසල් කියන එකක්. නමුත් හතයි එන්නේ. මොනවාද? සත්තු මරණ, හොරකම් කරනවා, වැරදි කාම සේවනයන් කරනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුෂ වචන කියනවා, වැඩකට නැති ඉස් වචන කතා කරනවා. මේ හත තමයි චේතනස්. තේරෙනවද? මේ හත සිද්ධ කරන්න උපකාර වෙන කරුණු තුන තමයි එතනින් එහාට තියෙන. අවිච්ඡා විසම ලෝභය, ද්වේෂය හා මිත්‍යා දිට්ඨිය. ඒ තුනත් එකතු වුණාම තමයි 10ක් වෙන්නේ. හැබැයි ඒ තුන චේතනා හැවත් කර්ම නෙමෙයි. ඒ කරුණු තුන මේ කරුණු හත මේ චේතනා හැවත් කර්ම සකස් වෙන්න මූලික වෙන ධර්මතා තුනක්. ලෝභය, ද්වේෂය, මෝහය කියන. අහලා තියෙනවනේ ලෝභය, ද්වේෂය, මෝහය. එතකොට සීලය නම් ලෝභය, ද්වේෂය, මොහය නෙමෙයි. ඒකට කියනවා අනබිච්ඡා කියලා. කියන්නේ ලෝභයෙන් නැහැ. අද්වේෂය හා සමාධිය. එතකොට දැන් මේ කරුණු හත ඒ කියන්නේ සත්ව මරණා හොරකම් කරනවා වැඩි කාම සේවනයන් කරනවා බොරු කියනවා කේලාම් කියනවා පරුස වචන කියනවා වැඩකට නැති හිස් වචන කතා කරනවා ඒක සිද්ධ වෙනවනේ ලෝකේ කුජලයන් අතරේ එතකොට සම්මා වාචා දැන් සීලේ පැත්තට ගන්නේ මම අකුසල පැත්තට ගන්නෑ සීලයෙන් විසුද්ධි වෙන්න ඕනේ අපිට. ඒතකොට සම්මා වාචා කියන්නේ බොරු කියන්නේ. කේලම් කියන්නේ පරුෂ වචන කියන්නේ වැඩකට නැති හිස් වචන කතා කරන්නේ නැහැ. එතකොට අර අකුසල කර්ම සිද්ධ වෙනවද? නැහැ. ඇයි? එයා සම්මා වාචා නිවැරදි වචනය කතා කරන්නේ. සත්‍ය කතා කරන්නේ. බොරු කියන්නේ. කේලම් කියන්නේ අනුන් කොටවන්න තරහ කරවන්න තේලම් කියන්නේ. නරක වචන කතා කරන්නේ. අසභ්‍ය වචන කතා කරන්නේ. ඒතොර පරුෂ වචන කියන්නේ කේලම් කියන්නේ හිස් වචන කතා කරන වැඩකට නැති දේවල් අර්ථයක් නැති ප්‍රවචනයක් නැති වටිනාකමක් නැති වචන කතා කරන්නේ. ඒතොර මේ හතරෙන් වැළකුණා. සම්මා වාචාද නැද්ද? එතකොට අපි සකස් කරපු ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් නෙමෙයිද දැන් මෙතන ඇවිල්ලා තියෙන්නේ. සම්මා වාචා කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක්. හැබැයි මේක ලෞකිකයි. තාම ලෞකිකයි ලෝකෝත්තර පැත්තට යන්නේ. ලෝකෝත්තර පැත්තට යන්නේ විදර්ශනා ඥානත් එක්ක යනවා. විදර්ශනා ඥානයත් එක්ක ආය කවම කවදාවත් සිද්ධ වෙන්නේ එතනට එතනට එනකම්ම ලෞකික පැත්තට තියෙන්නේ සම්මා වාචා. එහෙනම් එතකොට අපි දන්නවා බොරු කියන එක, කේලම් කියන එක, පරුස වචන කියන එක වැඩකට නැති හිස් වචන කතා කරන එක ප්‍රඥාවන්ත පුච්චලයා ඥානවන්ත පුච්චලයා බුද්ධිමත් පුච්චලයන් ප්‍රතික්ෂේප කරන එකක්. හවුද නැත්? ප්‍රතික්ෂේප කරනවා. බොරු කියන එක අනුමත කරන්නේ. කේලාම් කියන එක අනුමත කරන්නේ. පරුෂ වචන කියන එක අනුමත කරන්නේ. වැඩකට නැති හිස් වචන කතා කරන්නේ. ඒවා අනුමත කරන්නේ. රතන කතා වෙන ඒවා වැඩකට නේ අපි යන් යන්ට කියනවා. බුද්ධිමත් පුච්චලයා කියනවා. ඔය වැඩන්නේ අපිට කියන්නේ. එහෙනම් එතකොට ඒකෙන් වෙන්වීම සම වචන නිවැරදි වචනය. ඒතොර නිවැරදි වචනය තුළ අකුසල කර්ම සිද්ධ වෙනවද? අර සිත බලවත් වෙනවද? බලවත් වෙන්නේ නිවැරදි වචන කතා කරනවා නම් චේතනාහේවත් කර්ම අකුසල පැත්තට හැරෙන්නේ නැහැ හැරෙන්නේ කුසල පැත්තට. අන්න සං චේතනාශීල. තේරෙනවද මම කියන්නේ? මේ ගැඹුරෙන් අරගත්තටම සරලව කියනවා තේරෙනව නේද පැහැදිලි. එහෙනම් චේතනාශීල. ඒතර සම්මා කම්මන්ත නිවැරදි කර්මාන්තයක් කරනවා. ඒ කියන්නේ සත්තු මරන්නේ හොරකම් කරන්නේ නැහැ වැරදි කාම සේවනයක් කරන්නේ. ඒ කරුණ තුන කරනවා නම් මිත්‍යා කම්මන්තය. ඒතර මිත්‍යා කම්මන්තයට වැටුනොත් අර චේතනා සීල චේතනා ඒ කියන්නේ කර්ම සිල්වත් වෙන්නේ. කර්ම හොඳ පැත්තට නෙමෙයි හැරෙන්නේ සකස් වෙන්නේ නරක පැත්තට. එතකොට චේතනා සීලයෙන් සම්මා කම්මන්තයට ආපහාම අපි සත්තු මරන්නෙත් නෑ, හොරකම් කරන්නෙත් නෑ, වැරදි කාම සේවනයන් කරන්නේ, මధుරයකත් මරන්නේ. දැන් එතකොට ලෝකය අනුමත කරනවාද නැද්ද? සත්තු නොමරන එක හොඳයි කියන එක. හොරකම් නොකරන එක හොඳයි. වැරදි කාම සේවනයන් නොකරන එක හොඳයි කියලා නේද බුද්ධිමත් අය ඥානවන්ත අය නුවණ තියෙන අය අනුමත කරන්නේ. අඥාන අය මෝඩ අය අඥාන අය අනුමත කරනවා. ඔකලට කමන්නේ කියලා. නමුත් එහෙනම් චේතනා සීල තුළ තවත් අංගයක් වැඩෙනවා. ඒ වැඩෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංගයක් සම්මා කම්මන්ත. ඒතර සම්මා කම්මන්ත හැබැයි මේක තාම ලෞකිකයි. තාම අපි විදර්ශනා වලට විදර්ශනාව පටන් ගන්නෙ ditthi visuddhi ඉඳලා. මම මේ තාම කතා කරන්නේ පළවෙනි රතේ තාම. නේ මේ පළවෙනි රතේ ගැන කතා කරන්නේ. එතකොට එහෙනම් අපි එතකොට දැනගන්න ඕනේ මම ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් මම මේවා සම්පූර්ණ කරගෙන දින්නේ. ලෞකික වශයෙන් හෝ මම සම්පූර්ණ කරගෙන දින්නේ. තමට වැටහෙනවද නැද්ද? තේරෙනවද නැද්ද? තේරෙන්න ඕනේද නැද්ද? නිවැරදිව මේ තථාගත ධහම අනුගමනය කරනවා නම් එයාට තේරෙන්න ඕනේද නැද්ද? තේරෙනවා නේද වශයෙන්. මේ තවසම තේරෙනවා. අනිත් සම්මා ජීව. සම්මා ජීව කියන්නේ ආජීවට්ටමක සීලය. ආචිවට්ටමක සීලය සම්මාජීව කියන්නේ. නිවැරදි දිවි පැවැත්මක් තියෙනවා. එහෙනම් එතකොට දැන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට යම් මට්ටමකට අපි හදාගෙනද නැත්ද? යම් මට්ටමකට හදාගෙන නේද තියෙන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග තුනක් අපි ලෞකික පැත්තට හදාගත්තා. මොකද්ද? සම්මා වාචා සමා කම්මන්ත සමාජීව. මේකට කියනවා චෛතසික සීල. එතකොට අයින් වෙනවා කරුණු තුනක්. මොකද්ද? ඒ තමයි අභිච්ඡා, විෂම ලෝභය. ওই ලෝභයේ හින්දානේ සත්තු මරන්නේ, හොරකම් කරන්නේ, වැරදි කාමසේවනයන් කරන්නේ, බොරු කියන්නේ, කේලම් කියන්නේ, පරුස වචන කියන්නේ, සියලුම අකුසල් වලට මුල් වෙන්නේ මොකද්ද? අධික ලෝභය. ඒ වගේම දේශය ඒ පිළිබඳව ඒ ලෝභයටයි දේශයටයි සිත තුළ ඉඩ දීම මිත්‍ය දිට්ඨිය. ඒ දෙකට සිත තුළ ඉඩ දුන්නා නම් එයා මිත්‍යා දිට්ඨි. එයා සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ඇවිල්ලා නැහැ. සම්මා දිට්ඨියට ලෞකික වශයෙන්වත් ආව නම් අර දෙකට සිත තුළ ඉඩ දෙන්නේ නැහැ. එයි ওই දෙක තමයි සියලු දේවල් වලට මුල් වෙන්නේ. ওই දෙක තියෙනවා නම් යාට මෝහයත් මෝහය කියන්නේ මිත්‍යා දිට්ඨි. එහෙනම් එතකොට දැන් අපි බලන්න ඕනේ මේ චෛතසික හෙවත් මෙන්න මේ ධර්මතාවයන් තුල අපි චේතනා සීල කියන එක සකස් කරගෙනද තියෙන්නේ. ඒ කියන්නේ අර අංග හත අපිට සම්පූර්ණද දැන්? මොනවාද? කයෙන් තුනයි වචනයෙන් හතරයි. ඒක අපිට සම්පූර්ණං චේතනා. එතකොට කර්ම සකස් වෙන්නේ නැහැ එතනින් එහාට. හැබැයි අපිට ලෝභය, ද්වේෂයයි, මෝහයයි තව තියෙනවා. ඒවා ඉතිරියේදී කතා කරනවා. මේක තමයි තියෙන ඉතිරියේදී. එතකොට එහෙනම් සංවර සීලය. ඊගාවට තියෙන්නේ සංවර සීලය. චේතනා සීල, චෛතසික සීල, සංවර සීල. සංවර සීලේ තියෙනවා ප්‍රාතිමෝක්ෂ සංවර සීලය. ප්‍රාතිමෝක්ෂ සංවර සීලය කියලා කියන්නේ අපි සමාදන් වෙච්ච සීලය. දස අකුසල් කරන එක ලෝකයන් නිඳා කරනවා. එහෙනම් අපි මේක ආරක්ෂා කළ යුතුය මෙන්. ඒතර ආරක්ෂා කරගන්න කෙනෙකුට ලෝකයාගේ පිළිගැනීමක් තියෙනවා. ස්වාමියා සිල්වත්, භාර්යාව සිල්වත් නම් ඒ ගෙදර දරුවෝ සිල්වත්. නැද්ද? ස්වාමියා සිල්වත් නම් භාර්යාව සිල්වත් නම් ඒ ගෙදර ඉන්න අනිත් අය සිල්වත් වෙන්නේ නැද්ද? ඒ ගෙදර ඉන්න ඒ පවුලේ අය සිල්වත් නම් ඒ අහල පහල ඉන්න අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එයාලා වාසයටත් හරි කැමති. ඒතර අහල පහල ඉන්න අය සිල්වත් වෙනවා නම් ඒ ප්‍රදේශය අය සිල්වත් වෙන්නේ නැද්ද? වෙනවද නැද්ද? එහෙනම් ඒ ප්‍රදේශය ඒ සිල්වත් වෙනකොට ඒ නගරයම සිල්වත් වෙන්නේ සිල්වත් වෙනවා. නගරයම සිල්වත් වෙනවා නම් ඒ පළාතම සිල්වත් වෙනවා, පළාතම සිල්වත් වෙනවා, රටම සිල්වත් වෙනවා. ඊකට තියෙනවා සති සංවරය කියලා එකක්. සති සංවර සංවර කියන්නේ සිල්. ඒකට සිහියෙන් සංවර වෙන්න ඕනේ. සිහියෙන් සංවර වෙන්නේ කොහොමද? පංචේන්ද්‍රිය සංවරය. ඇසෙන් රූප දැකලා ඇලෙන්නෙත් නැත්නම් ගැටෙන්නෙත් නැත්නම් 100. හැබැයි ඔතනට එන්න ටික කාලයක් යනවා. එකපාරට ඔතනට එන්න බෑ. කණෙන් ශබ්දයක් අහනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. අසංවරයි. නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරනවා එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. ඔව්ද නැද්ද කියලා බලන්න. Tamanට වැටහෙනවා මේක. Taman දැන් ඉන්නේ මෙතන කියලා. මම ඒක අර මුලින්ම කිව්වේ යෝනිසෝ මනස්කාරය හට ගන්න තැනම සිත පවත්වන්න ඕන කියලා. ඒතකොට හට ගන්න තැනම සිත පවත්වනවා නම් මේවා ඇති වෙනකොටම දකින්නවද නැද්ද? ඒ තමයි මනසින් දකින දර්ශනය. ඒක තමයි නිවැරදි. මේක ඇහැට පෙන්වන්නේ. මනසටයි පෙන්වන්නේ. මේ දේ ඉවෙන්ට් ඕනේ කියලා. මෙන්න හටගත්තා. මේ ඇහෙන් රූපයක් දැක්කා. ඇහෙන් රූපයක් දැක්කට හටගන්නේ සිතක්නේ. එතකොට ඇහෙන් රූපයක් දැක්ක ගමන් හැදෙන සිතයි බලන්න ඕනේ. ඒකට තමයි යෝනිසෝ මනසිකාරය කියන්නේ. එහෙනම් 100 හා යෝනිසෝ මනසිකාරය තියෙනවා නම් එයා එතනම එයාගේ ඉන්ද්‍රිය සංවරද නැති. චක්කු ඉන්ද්‍රිය සංවරද නැද්ද? චක්කු කියන්නේ ඇස. එහෙනම් ඇස සංවර කරගන්න නම් කන සංවර කරගන්න නම් නාසය සංවර කරගන්න නම් දිව සංවර කරගන්න නම් ශරීරය සංවර කරගන්න නම් සතිය හා යෝනිසෝ මනසිකාරය ඕනමද නැද්ද? ඒ නිසා තමයි මුලින්ම කිව්වේ උපකාර පිණස පවතින ධර්මතා දෙකයි. මේ දෙක නැතුව මින් ඉදිරියට යන්න බැහැ. එහෙනම් හට ගන්න තැනම එතකොට ඇහෙන් රූපයක් දැක්කා. දැක්ක ගමන් හැදෙන සිතක්. ඒකට කියනවා තින්නම් සංගති පස්සෝ කියලා. චක්කු ඇසයි රූපය නිසා හට ගන්න සිත. ඒක හට ගන්න සිත හට ගන්න තැනම දැක්කනම් සංවර කරගන්න පුළුවන් ද බැරිද? දැක්කේ නැත්තම් අසංවරයි. උත්සව කාලෙට බලන්ටකො පාරේ ගිහිල්ලා. ඒ ව්‍යාපාරික ස්ථානවල තියෙන දේවල් ඔක්කොම පාරේ ගෙනත් කියලා තියෙනවා. අපේ ඇස රවට්ටන්න නෙමෙයි. නැත්. අපේ මේ ඉන්ද්‍රියන් රවට්ටන්න නෙමෙයි දුක් කරලා තියෙන්නේ. තෘෂ්ණාව වැඩි වෙනවද අඩු වෙනවද? ඒ දැකීම තුළ දැන් මේ උත්සව කාලේ දැකීම තුළ වැඩි වෙනවද? අසංවර වෙනවද? සංවර වෙනවද? සීයෙන් හිටියොත් යෝනිසෝ මානසිකාරයෙන් හිටියොත් අසංවර වෙන්නේ. ඒකයි මම මුලින් කිව්වේ. එහෙනම් උපකාර පිණිස පවතින ධර්මතා දෙක මේක නැතුව මෙතනින් එහාට කතා කරන්නවත් බෑ. කතා කළා වැඩකුත් නෑ. මේ දෙක තියානවා නම් විතරයි කතා කරන්න පුළුවන්. මේ දෙක තමයි නියත වශයෙන්ම අවසානයේ අරිහත්වයට යනකම් අරගෙන යන්නේ. සීයහා මන අනුවන සතියහා යෝනිසෝ මනසිකාරය. එහෙනම් එතකොට ඇහෙන් රූපයක් දැකලා Tamanට පුළුවන් නම් එබලෙම සංවර කරගන්න. නෑ මං ඇලෙන්නෙත් නෑ ඔක් ගැටෙන්නෙත් නෑ. හැබැයි ඒක වෙන්නේ ඇස පිළිබඳව දන්නෙත් නෑ ඇස පිළිබඳව දකින්නෙත් නෑ රූපය පිළිබඳව දන්නෙත් නෑ රූපය පිළිබඳව දකින්නෙත් නෑ නිවැරදිව. ඒ නිසා තමයි ඔය ක්‍රියාව සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ඇසයි රූපයයි නිසා හැදෙන සිත පිළිබඳව අපි අයෝනිසෝ මනසිකාරයෙන් ගන්න යෝනිසෝ මනසිකාරයෙන් නැති නිසා. එතකොට මිච්ඡා සතිය අයෝනිසෝ මනසිකාරයෙන් තාක්කල් මේ ධර්ම අවබෝධ කරන්න බැහැ. එහෙනම් එතකොට සති සංවරය කියන්නේ සිහියෙන් සංවර වෙන්න ඕනේ මේක. එතකොට දැන් එහෙනම් ඇස සංවර කර ගන්න නම් සිහිය ඕනේද? ඒ නිසා තමයි සති සංවරය කියලා කියන්නේ. ඒක කණින් අහන ශබ්ද. ඒ ශබ්දයක් ඇහිච්ච ගම මොකද වෙන්නේ පුච්චලයට? මිහිරින ඇලෙනවා. අමිහිරින ගැටෙනවා. දෝ දෙක නිසින්ද? නාසයෙන් නාසයෙන් ගන්ධයක් ආග්‍රහණය කරා ඒක සුවඳනම් ඇලෙනවා. දුර්ගන්ධන ගැටෙනවා. දිවෙන් රසයක් වින්දනය කරනවා. ඒක මිහිරිනම් රසය ඇලෙනවා. අමිහිරිනම් ගැටෙනවා. ශරීරයට ලැබෙන පහස සුමුදු නම් එලෙනවා. ඒක ඕලාරික නම් ගොරෝසු නම් තද නම් ඒ ස්පර්ශය ගැටෙනවා. දැන් මේ විදිහට මේ ඉන්ද්‍රියන් පහෙන් නිරන්තරයෙන්ම සිද්ධ වෙනවද නැද්ද මේ ක්‍රියාවලිය? එතකොට අපි අවධානයෙන් ඉන්න ඕනේ මේක හොඳ පැත්තට හැරෙනවද නරක පැත්තට හැරෙනවද කියන. ඒ පිළිබඳව තමයි අපි අවධානයෙන් ඉන්න ඕනේ. ඒතකොට ඒ පිළිබඳව අවධානයෙන් හිටියොත් විතරයි අපිට මේක අල්ලගන්න පුළුවන්. නැත්නම් අල්ලගන්න බෑ. ස්වභාවයෙන් මේක ක්‍රියාත්මක වෙනවා. ක්‍රියාවක් තියෙනවා. ඒ ක්‍රියාව තුළ අපේ සිත වැඩි වැඩි හරියක් හැරෙන්නේ හොඳ පැත්තට නෙමෙයි නරක පැත්තට. මුළු ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වීමක් තියෙනවා. ලෝකයේම ස්වභාවයෙන් අපිරිසිදු වෙනවද පිරිසිදු වෙනවද? ස්වභාවයෙන්ම අපිරිසිදු වෙනවා. මේ ශාලාවල් වුණත් නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ගෙදර දොර නිරන්තරයෙන් පිරිසිදු කරන්න ඕනේ. ගේ සෑම දෙයක්ම නිරන්තරයෙන් පිරිසිදු මිදුල් අතු ගන්න ඕනේ, ගෙවල් අතු ගන්න ඕනේ, මුළු තැන්ගේ සුද්ධ පවිත්‍ර කරන්න ඕනේ, භාජන සෝදන්න ඕනේ. ඇයි ඒ ස්වභාවයෙන්ම අපිරිසිදු වීමක් තියෙන. අපේ ශරීරය ස්වභාවයෙන් පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? දවසට කීපාරක් මේක පිරිසිදු කරන්න ඕනේ. සුද්ධ කරන්න ඕනේ. හොදන්න ඕනේ, පියදාන්න ඕනේ, නාන්න ඕනේ, ඇඟ සෝදනවා කීපාරක්. එහෙනම් නිරන්තරයෙන්ම වෙන්නේ අධ්‍යාත්මික හා බාහිර ලෝකය පිරිසිදු වෙනවද අපිරිසිදු වෙනවද? එහෙනම් අපි පිරිසිදු කරන්න ඕනේ. එහෙනම් සිත ස්වභාවයෙන්ම පිරිසිදු වෙනවද? අපිරිසිදු වෙනවා. ස්වභාවයෙන් එන අපිරිසිදු වෙනවා. හොඳට කල්පනා කරලා බලන්න. ස්වභාවයෙන්ම එන්නේ අපිරිසිදු වීම නේද? එහෙනම් අපි මේක පිරිසිදු කරන්න ඕනේ. ඒතර පිරිසිදු කරන්න නම් අපි සතිහා යෝනිසෝ මනසිකාරය ඕනෙමයි. සති හා යෝනිසෝමනස්කාරය ඕනමයි. එහෙනම් ඒ සති සංවරය. ඒතර අපි බලන්න ඕනේ එහෙනම් අපේ ඇස සංවරද, කන සංවරද, නාසය සංවරද, දිව සංවරද, ශරීරය සංවරද. මනස සංවරය අපි හදාගමු තව. දිට්ඨි විසුද්ධිය ඉඳලා තමයි ඒක හදාගන්න චිත්ත විසුද්ධිය වෙනත් හදාගන්න පුළුවන් ටිකක්. එතනින් එහාට තමයි මනස හදන්නේ. එතකන් අපි මේ කාය හා වචි නැත්නම් කායේ සංවරය හා වචනේ සංවරය. වෙලාව එතකොට එහෙනම් සති සංවරය තුල අපි නිරන්තරයෙන් ඉන්න ඕනේ මේ ඉන්ද්‍රියන් අපට කරන හානිය පිළිබඳව අවබෝධයෙන්. ඒක දැනගන්නත් ඕනේ, දැක ගන්නත් ඕනේ. දැන ගැනීම විතරක් නෙමෙයි දැක ගන්න ඕනේ නුවණින්. මනසින් දකින්න ඕනේ. මෙන්න හැරුණා නරක පැත්තට නෑ මං හරවනවා හොඳ පැත්තට. ඒ සති සංවරය. ඊගවට තියෙනවා ඥාන සංවරය කියලා එකක්. මේ සීලෙන්ම නිවන් දකින්න පුළුවන් ඕනවා. තේරෙනවද? ඥාන සංවරය කියලා එකක් තියෙනවා. නුවණින් සංවර වෙන්න ඕනේ. ඒ කොහොමද? මේ සංවර සීලයටයි තියෙන්නේ මේක. ඥාන සංවරය. නුවණින් සංවර වෙන්නේ තණ්හාවයි දිට්ඨියයි අවසන්. හරි තණ්හාවයි දිට්ඨිය අවසන් නම් ඉවරනේ එතන. ඥාන සංවරය. නුවණින් සංවර වෙන්න ඕනේ. එතකොට තෘෂ්ණාව මේකට විස්තර කරන්න වෙන්නේ තෘෂ්ණාව. තෘෂ්ණාවක් කියන්නේ මොකක්ද? තෘෂ්ණාව කියන වැලෙන එකට. සිත යම් තැනක ඇලෙනවද? ඒ තණ්හාව. හැබැයි ඒක ඇලීමෙන් නවතිනවා නම් ගැටලුවක් වෙන්නේ නැහැ. සනේන් අයින් කරන්න පුළුවන්. වෙන්නේ ඇලිච්ච තැන ලගිනවා. ලගිනවා කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා මනස. සිත ඇලුනහම එතන ටික වෙලාවක් රැඳෙනව නේද? හැබැයි ඒක තව ටිකක් බලවත් වුනහම එතන පළපදියම් වෙනවා. ඔන්න ඔතන තමයි භයානක තැන. ඔව්ද නැත් තේරුණාද මං කියපු එක ඉස්සල්ලාම එන්නේ සිත ඇලෙන එක එතනින්ම ගලව ගන්න පුළුවන් නම් අර යෝනිසෝ මනසිකාරයේ තියෙන කෙනාට එතනින්ම ගලවන්න පුළුවන් අර සතියහා යෝනිසෝ මනසිකාරයේ කියන එක දිනුනු නැති පුජ්‍යලයට ඇලෙන සිත ටික වෙලාවක් ලගිනවා එතන ඒ කියන්නේ ටික වෙලාවක් එතන රැඳෙනවා එතකොට සතියහා යෝනිසෝ මනසිකාරී චුට්ටක්වත් නැහැ තණ්හාව එතන පළපදියම් වෙනවා පළපදියම් වුණාම ඒකට කියන උපාදාන කියලා. අන්න පුන්න හාමුදුරුව සාරිපුත හාමුදුරන්ට ඒකයි කිව්වේ සීල විසුද්ධිය අනුපාදා පරිනිර්වාණය නෙමෙයි කියලා. ඇයි? උපාදානයක් තියෙනවා. තේරෙනවද? උපාදාන. ඒතර උපාදානේ තියෙන්නේ මිච්ඡා සතිය අයෝනිසෝ මනසිකාරය තුල. එහෙනම් තෘෂ්ණාව ගලවන්න පුළුවන්. එළන තැනම ගලවන්න ඕනේ. අපි ගලවන්නේ ටිකක් වෙලා ගිහිල්ලා. සෑහෙන වෙලාවක් ගිහිල්ලා තමයි ගලවන්නේ අපි. නෑ, ඇලෙන තැනම ගලවන්න පුළුවන් නම් ලගින්න වෙලාවක් නෑ. ඒ ලගින්න නැත්තම් පළපදියම් වෙන්නෙත් නෑ. තෘෂ්ණාව එතනින් ඉවරයි. 60 තැනක හට ගන්නවා මිත්‍ර. එක තැනක නෙමෙයි. 60 තැනක් තියෙනවා. ඇස කනනාසය දිව ශරීරය මනස රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධම්ම ඒ දෙක නිසා හටගන්න විඥාන හයක් තියෙනවා. කර්ණ තුන එකතු කරන්නේ තින්න සංගති පස්සෝ මේක මම විත්ති විසුද්ධියෙන් ඉඳලා විස්තර කරනවා දිගටම. ඒ විඥාන හයක්. එතකොට ඇසයි රූපයයි චක්කු විඥානයයි මේ කර්ණ තුන එකතු කරන්නේ ස්පර්ශයයි. තින්න සංගති පස්සෝ ස්පර්ශ හයක් තියෙනවා. වේදනා හයක් තියෙනවා. විඳීම් හයක් තියෙනවා. විඳීම් 108ක් තියෙනවා. නමුත් අපට අවබෝධය ලබා ගන්න හයකුත් ප්‍රයෝජනවත් හයක් ඇති. වේදනා හයක් තියෙනවා. සංඥා හයක් තියෙනවා. මේ තෘෂ්ණාව හට ගන්න තැන් විතරයි මම මේ දැන් මේ අවස්ථාවේ කියන්නේ. ඒතර සංඥා හයක් තියෙනවා. රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා, ධම්ම සංඥා. සංචේතන හයක් තියෙනවා. සංචේතන හයක් තියෙනවා. තණ්හා හයක් තියෙනවා. තෘෂ්ණා හයක්. රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා, ධම්ම තණ්හා. තණ්හා 108ක් තියෙනවා. නමුත් මේ සිත ඇලිලා ශණයකින් ඇලිලා හට ගන්න තැන්. ශණයෙන් ඇලෙන තැන්. තණ්හා හයක් තියෙනවා, විතර්ක හයක් තියෙනවා, ਵਿਚාර හයක් තියෙනවා. විතර්ක කියන්නේ කල්පනා කරන. රූප විතක්ක, රූප කල්පනා කරන. ශබ්ද විතක්ක, ශබ්ද කල්පනා කරනවා. ගන්ධ විතක්ක, ගන්ධ සුවඳ කල්පනා කරනවා. නැද්ද? රස විතක්ක, රස කල්පනා කරනවා. පොට්ටබ්බ විතක්ක. පහස පිළිබඳව කල්පනා කරනවා. ධම්ම විතක්ක. නාම රූප දෙක පිළිබඳව කල්පනා කරනවා. එහෙනම් ඒ විදිහටම ਵਿਚාර හයක් තියෙනවා. රූප විචාර, ශබ්ද විචාර, ගන්ධ විචාර, රස විචාර, පොට්ටබ්බ විචාර, ධම්ම විචාර. දැන් ඔය කියපු 60ම ගත්තත් නාම රූප දෙක තුල ඇතුළත්. එතනින් එහාට පනවන්න බෑ. ඉතින් අපි ඊගව ධර්ම දේශනාවේදී එහෙමනම් ඊටු ටික <laughs> සාකච්ඡා කරමු.